රතන සුත්ත නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධස්ස යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අපමත්තා යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේසු වායං රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු විරාගං අමතං පනීතං යදජ්ජගා සක්‍යමුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ථිකින්චි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්හි හෝතු යං බුද්ධ සෙට්ඨෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුග්ගලා අට සතම්ප සත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්ඵලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්හි හෝතු යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගයිහ ලද්ධා මුදා නිබ්බුතින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්හි හෝතු යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්භිවාතේබි අසම්පකම්පියෝ තතෝපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්හි හෝතු යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්ප මත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ටි විචිකිච්චිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි චතුහපායේහිච විප්පමුත්තෝ චච්චාභිඨානානි අබබ්බෝකාතුන් ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්හි හෝතුූ කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභම්බෝසෝ තස්ස පටිච්ඡාදාය අභබ්බතා දිඨ පදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්ප ගුම්බේ යථා පුස්සී තග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හි තතුූපමං ධම්මවරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතුූ වරෝ වරඤ්ඤු වරදෝ වරහරු අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේකීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යථා යම්පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි භුම්මානිවායානිව අන්තලික්කේ තතහාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවද්ධි හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානිවායා නිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානිවායා නිව අන්තලික්කෙහේ තතාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්චවජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්චවජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා